ඉද බික්කවේ බික්ඛූ කායේ කායානුපස්සී විහෙරති යාතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා සිද්ධ කෙරෙන නිවන් මඟ ධර්මදේශනා මාලාව ප්‍රායෝගිකව අපි අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේ ඒ පිළිවෙලකට සිද්ධ කරන ධර්මදේශනා අතර වාරයේදී අපි අපේ ජීවිතයට අවශ්‍ය කරන කරුණු සැරෙන් සැරේ සැරෙන් සැරේ සාකච්ඡා කරන විශේෂයෙන්ම අපේ චින්තනය වෙනස් කරන්න පුළුවන් සමහර දේවල් සැරෙන් සැරේ හදිස්සියෙ නමුත් සාකච්ඡා කරන්න යෙදෙනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන් සාකච්ඡා කරන ධර්මදේශනා මාලා ධර්මදේශනා කොටස් මේ මේ දිනවල සිද්ධ කරන මේ ධර්මදේශනා කීපය අතර වාරයේ අද දවසේ අපිට වෙනස් ධර්ම දේශනාවක් සිදු කරගන්න බලාපොරොත්තු වෙන්නේ බැරි දිනෙක මේ පිළිබඳ විමසීමක් කරලා තියෙන හින්දා කොහොමද අපේ ජීවිතයට අට්ටික සංඥාව කියන භාවනාව එකතු කරගන්නේ කියලා. මොකද වැඩි දිනෙකට ඉක්මන් චිත්ත සමාධියක් ඇති කරගන්න අපේ චින්තන රටාව වෙනස් කරගන්න උදව් උපකාර වෙන දැන් භාවනාවට අවතීන වෙමින් ඉන්න අයට ඉක්මනින් මේ පිළිබඳව දැනුම් දීම වටින හින්දා අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ සඳහන් වෙන අට්ටික සංඥාව කියන මූලධර්මය එහෙම නැත්නම් භාවනාව කොයි විදිහටද අපේ දැක්ම අපේ චින්තනය වෙනස් කරගන්නේ කොහොමද කියලා. පින්නත් නේ සංඥාව කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ වගේ දෙයක් සාකච්ඡා කරද්දී. කොහොම නමුත් නොවිය යුත්තක් වෙමින් තියෙනවා. ඒ වෙමින් තියෙන නොවිය යුත්ත තමයි දුක් උපදවන අනාගත දුක් ඇති කරවන වැඩපිළිවෙළවල් වගේක් අපේ సంతානගතව ක්‍රියාත්මක වෙනවා. මිතුරු වේසයෙන් ආවට මිතුරු වේසයෙන් එන සතුරෝ ඉන්නවා නම් මිතුරු වේසයෙන් එන සතුරාගේ ස්වභාවය මොකද්ද? එන්නේ කොහොමද? ප්‍රියව, සුන්දරව, මధుරව නේද රවට්ටගෙන එන්නේ. එතකොට ඒ ඒ මිතුරු වේසය කියන්නේ එක මිත්‍රත්වයේ වේසයෙන් එන්නේ. කියන්නේ අපිට යහපතක් කිරීම සඳහා එනවා වාගේ. නමුත් අන්තිමට ඇවිල්ලා කරදර නම් කරන්නේ අපි කියනවා එතකොට දිගටම කරදර නම් කරන්නේ අපි කියනවා මිතුරු වේසයෙන් එන හතුරෙක් කියලා. අපිට බොහෝ සැප සම්පත් ලැබුණාය මං නොහිතන જાතියේ දේවල් මට ලැබුණාය කියලා අපිට යහපතක් වුණාය කියලා හිතන සමහර දේවල් අනාගත මහා දුක්ඛ ස්කන්ධයකට හේතු වෙනවා. එතකොට ඒක හරිය නිකන් මිතුරු වෙස්යෙන් ආපු හතුරෙක් වගේ. අපේ సంతානගතව සමහර වෙලාවට අපි රැවටිලා හොඳ දේ සිද්ධ වුණාය කියලා හිතාගෙන ජීවිතයට එකතු කරගන්න සමහර දේවල් අවසානයේ මහා දුක් ගොඩක් එකතු කරගත්ත ආවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එවැනි தත්වයන් තමයි එවැනි தත්වයක් තමයි යම් කිසි රූපයක් උපාදානයක් බවට පත්වීම කියලා කියන්නේ. පින්නත් මේ මනුස්ස ශරීර හින්දා මිනිස් සිරුරු හින්දා ඒ ඒ රූපයන් හින්දා මිනිස්සුම මොනතරම් දුක් විඳිනවද කියන්නේ බලන්න. තවත් එක් රූපයක් අවශ්‍යයි කියමින් කොයි තරම්නම් මගේ අසලට අහවල් අහවල් රූපය ඕනේ අහවල් කෙනා ඕනේ අහවල් අය ඕනේ කියලා ඒ රූපයන් ප්‍රාර්ථනා කරගෙන අනන්ත අප්‍රමාණ කිනි තියාගෙන වාගේ අතුලාන්තය පිච්චමින් දැවෙමින් කටයුතු කරන්න මිනිස්සයාට සිද්ධ වෙලා තියෙනවද නැද්ද අපි කෙලින් කතා කරමු එතකොට හරියි නේද? ඒ කියන්නේ අපි හිතමුකෝ මනුස්ස ශරීරයක් දැක සතුටක් ඉපදුනා කියලා. කෙනෙක් දැකලා පාර යනකොට කෙනෙක් දැකලා සතුටක් ඉපදුනා. ඒකින්ද මොකද කරන්නේ? හැරි හැරි හැරි හැරි හැරි හැරි බලනවා. නැවත නැවත බලන වාරයක් ගන්න අපේ හිතට ඇති වෙන සතුටක්. අපේ ජීවිතේ අපි හැමෝම උත්සාහ කරන්නේ සතුටින් ඉන්නද නැද්ද? මේක මම හැමදාම ධර්ම දේශනාවල මතක් කරන ඉතින් සතුටින් ඉඳලා අපි උත්සාහ කරන්නේ. සතුට ඇති වෙන දේ කොතෙන්ටද එතෙන්ට අපි වේගෙන් නැවත නැවත නැවත නැවත යනවා නේද අපි ඇදිලා යනවා මේ ජීවිතය මේ හැම වෙලේම සතුටක් ඇති වෙන්නේ කොතෙන්ටද එතෙන්ට මහ වේගෙන් ඇදිලා යනවා ඒවා pore අල්ලලා ගන්න ගතියක් තියෙනවා හිතේ සතුටක් ඇති වෙන්නේ කොහෙද එතෙන්ට pore අල්ලනවා ඔක්කොමලා සියලු ඊර්ෂියා වෛර ක්‍රෝධ මාන්න සියලුම කුහකකම් හතුරුකම් ඔක්කොම කරන්නේ තමන්ගේ සතුට සඳහාද නැද්ද? එතකොට මෙන්න මේ සතුට කියන එක ඇති වෙන තැනට දුවන අපේ හිත ඉතින් පාරේ යනකොට යම් ශරීරයක් දැකලා සතුටක් ඉපදුනොත් මොකද කරන්නේ? ඒක සන්තෝෂයෙන් බාර ගන්නවා නැවත හැරිලා බලනවා. නැවත හැරිලා බලනවා. නැවත හැරිලා බලනවා. එහෙමද නැද්ද? එහෙම නැවත හැරි හැරි හැරි හැරි Tamanට සතුට ඉපදිච්ච හින්දා බලපු හේතුව අනුව යම් විදිහකින් ඒ රූපයනොත් යම් ආකාරයක ලාභයක් අපිට ලැබුණොත් එහෙම ඒ කියන්නේ නිකන් මං මගේ වසඟයට ගන්න පුළුවන් මගේ මම කැමති විදිහට පවත්ව ගන්න පුළුවන් කියලා දැනුනොත් එහෙම අර සතුට දෙගුණ දෙගුණ වෙලා මහ වේගයෙන් වැවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට කියනවා ලාභයටපත් වුණා කියලා. හරිද? ඊට පස්සේ ඒ දේවල් මගේ කියන හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. නේද? මේ මේ රූපය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මගේ කියලා අදහස අදහස ඇති වෙනවත් එක්ක ඊට පස්සේ මොකද වෙන්නේ? අල්ලා ගන්නවා මේක මගේ කියලා. නේද? මේ කොටස මගේ කියලා අල්ලා ගන්නවා. තවත් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? වෙන කාටවත් නම් දෙන්නේ නැහැ කියලා මසුරුකම කියලා එකක් හැදෙන්න පටන් ගන්නවා. කලින් තිබෙන්නේ නැති ඒවා මේවා. නේද? එතන ඉඳන් මොකද කරන්න වෙන්නේ? වැටවල් බඳින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, නේද? හොයන්න ඕනේ. එතන ඉඳන්ම තියෙන රැකීම කියන එක හැම වෙලේම අපේ හිත අධ්‍යාපනය කරනවා නම් ඒක නවත්තලා දානවා වෙන මොන හරි නම් ඔක්කොම නවත්තලා දාලා ආරක්ෂා කිරීම පිළිබඳව සූදානම් වෙන්න ඕනද නැද්ද? අන්න ඒ රැක්ම සඳහා මොකද කරන්න ඕනේ? දඬු මුගුරු අතර ගන්න ඕනේ. අන්න ඒ රැකීම සඳහා මොකද කරන්න ඕනේ? කියලා කියන්නත් ඕනේ. බොරු කියන්නත් ඕනේ. නේද? අන්තිමට කොහොමත් රැක ගන්න පුළුවන්ද දන්නේ නැහැ. <laughs> රැක ගැනීම කවදාකවත් හරියට මේ පරිසරයේ හුළඟේ යන පරිසරයේ යන හුළං රැක ගන්න කවුරුහරි උත්සාහ කරනවා කියන්නේ යන්න දෙන්නේ නැතුව. වැස්ස පොළොවට වැටෙන්න දෙන්නේ නැතුව රකින්න උත්සාහ කරනවා. අවුව පොළොවට වැටෙන්න දෙන්නේ නැතුව රකින්න උත්සාහ කරනවා. හරියයිද? අන්න ඒ වගේ මේ ලෝකේ අපි රකින්න හදන කිසිදු සංස්කාරයක් රැක ගන්න අපිට හම්බෙන්නේ රැකීමේ උත්සාහයක් තිබුණොත් රකින්න රකින්න රක ගන්නවා කියන අදහස තියෙන අයට රැක ගන්න බැරි වුණොත් මොනවද ඇති වෙන්නේ? මේ හිතේම දැවිලි, තැවිලි, පිච්චිලි සහිත දුක් ඇති වෙනවද නැද්ද? දැවිලි, තැවිලි, පිච්චිලි සහිත දුක් ඇති වෙනවා. මේ සියල්ලටම මූලික හේතුව දැන් දැවිලි, තැවිලි සහිත දුක් ඇති වෙනකොට අතුලාන්තේ සමහරකට දැන් ඒක දරා ගන්න බෑ පාර. නේද? මගේ ප්‍රිය අය මට නැති වුණෝ කියලා මොකද කරන්නේ මේ හිත ඇතුලෙන් ඇතිවෙන වේදනාව මට දරන්න බෑ මීට වැඩිය හොඳයි හැම ඉරණ එක හොඳයි ලේ විසි වෙන එක හොඳයි මස් පොඩි වෙන එක හොඳයි කටු කුඩු වෙන එක හොඳයි කියලා මොකද කරන්නේ කෝච්චි වලට හිටම් පයින්නවද නැත් මොකද ඇතුලෙන් එන වේදනාව මේ වේදනාවෙන් හේතු වෙන තැන බලන්න කොතනද කියලා අර දැක සතුට ඉපදීමද නැද්ද ඉස්සෙල්ලාම දැක්කහම මෙහෙම හැරිලා බලනකොට මගේ හිතේ සතුටක් ඉපදුනා. ඉතින් මං ආයෙ හැරිලා බැලුවා. ආයෙ හැරිලා බැලුවා. ආයෙ හැරිලා බැලුවා. එහෙම නේද? එතෙන් නේද පටන් ගත්තේ ඔය ගිනි හැදෙන්න. ගිනි හැදෙන්න පටන් ගත්තේ එතනින්. දැන් මේ මනුස්ස ශරීර. මනුස්ස ශරීර දැක එක එක හැඩතල වලට මේ මනුස්ස ශරීර අපි ඔක්කොම මස්, ලේ, කටු, ඇට, ඇට මිදුළු ආදී එක එක එකම જાතිය දේවල් වලින් හැදිච්ච අපේ හැඩතලවල මේ කියන්නේ දැන් අපිට මේ හැම කියන්නේ ඉතින් දැක්ක හිතන්නකො. හරිද? එතකොට රාමුව තමයි අත් හැකින්න. ඒ රාමුව වටේට මස් තියෙනවා. නේද? ඒවා මේ අට සැකිල්ල බැඳලා තියෙන්නේ නහර වැල් වලින් වගේ. ඊළඟට වටේට මස් තියලා හොඳට පැක් කරලා තද කරලා ඉටිකෙද්දකින් බැන්දොත් නේද? අන්න ඒ වගේ මේ හැමෙන් ඒ ටික බැඳිලා තියෙනවා. අන්න ඒ බැඳිලා තියෙන හැඩවල විශේෂයෙන් මුහුණේ ආදී හැඩවල යම් යම් වෙනසක් තියෙනවද නැද්ද? ආන්ගේ වෙනසට විතරයි නේද අපි රූමත්ය හොඳය නේද? අන්න ඒ වෙනසට නේද කියන්නේ. ඒකට අපි ඔක්කොම එකම විදිහේ අය. අනිත් එක මොන්න තරම් රූමත් ඒවා කොහොම සම්මත කරගත්ත දේවල්. ඒ හැඩවල කෙලින් කටින් තියෙන හැඩ තියෙනවා නේද? එතකොට ඒ කියන්නේ ඉතින් සමහර හැඩ දැක අපිට සතුට උපදිනවා පුදුමයි කියන්නේ. හැම කෙනෙක්ගේම ශරීරයක් හැදිලා තියෙන මොනවද? ඔය කියන ಜಾති වලින්. කිසිමම සුන්දරයි, ප්‍රියයි, මధుරයි, ප්‍රසන්නයි කියන දේවල් වලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ. පාදාන්තයේ ඉඳලා කේස් මත්තකයේ දක්වාම මාත්‍රීය දෙයක්. අපේ මේ හිස් මුදුනේ ඉඳන් දෙපතුල දක්වා මාත්‍රීය දෙයක් අපේ ආහාරයකට එකතු වෙලා තිබුණා. මාත්‍රය. ඒ ආහාරය අප්‍රසන්න වෙනවද නැද්ද? අපි මොන හරි ආහාර විකුණන තැනක වැඩ කරනවා කියලා හිතන්නකෝ. පොඩි පොඩි කෑම තියෙන්නේ. අන්නේ කෑම විකුණන තැනක අපි වැඩ කරනවා නම් අනිත් අය ඇවිල්ලා ඉල්ලපුවාම දෙන්න වෙන්නේ කොහොමද? අතින් අල්ලලා දෙන්න පුළුවන් දඩුව ගන්න. කට්ටිය කැමති නෑ අපි අතින් අල්ලලා දුන්නා. නේද? යකඩ හැන්දකින් අල්ලලා දෙන්න ඕනේ. කොළයකුත් තියලා. ඉතින් ඒ තරම් මේ අතින් අල්ලනවටවත් කෙනෙක් කැමති නෑ ආහාරයක් වෙන කෙනෙක් ගන්න. ඒ තරම් මේ ශරීර අප්‍රසන්නයි. මෙච්චර අප්‍රසන්න ස්වභාවයේ තියෙන ශරීර දැකලා අර මොකද අර පාරේදී සතුටක් ඉපදුනේ. ඒක වැරදීමක්ද නැද්ද? නේද? ආන්ගේ වැරදි සතුටෙන් ඇති වැඩක් නැහැ. නැති වෙන සතුටෙන් ඇති වැඩකුත් නැහැ. හරි? ඉමිටේෂන් මාලකයි රත්තරන් මාලකයි තියෙන වටිනාකමේ වෙනස මොකක්ද? ඇයි රත්තරන් මාලේ වටින්නේ? ඒක කාලයක් යම්කිසි කාලයක් වැඩි කාලයක් වෙනස් වෙන්න යන කාලේ වැඩි ඒකේ වැඩි කාලයක් අත් වැඩි ඉක්මනට තියෙන අර ඉක්මනට කැඩලා බිඳලා යනවා එහෙනම් කැඩිලා බිඳිලා යන දේවල් වටින්නේ නැහැ නේද? කැඩිලා බිඳිලා ඉක්මනට වෙනස් වෙලා යන දේවල් වටින්නේ නැහැ නේද? ඉමිටේෂන් මාලයකට කවුරු හරි වැටුනොත් එහෙම රත්තරන් මාලයක් කියලා සතුටුයි. දැන් අපිටම තෑග්ගක් හම්බෙලා උදේන් බලනකොට මේක බර මාලයක්. හරි. ලස්සනටත් තියෙනවා. හිතන්නේ හොඳ වටින රත්තරන් මාලයක් හම්බුණා කියලා. ඉතින් එයා දැන් සතුටින් ඉන්නවා. ඉතින් ඒ සතුට ඇත්තටම රත්තරන් මාලයක් හම්බුණා වගේම සතුටක්ද නැද්ද? ඇයි එහෙම සතුටක් කියන්නේ? දන්නේ නැති හින්දා. එතකොට හැබැයි ඒ සතුටයි ඇත්තටම රත්තරන් මාලයක් හදුනාම ඇති වෙන සතුටේ අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද? මේක හින්දා දුකටපත් වෙනවා. ඇයි දුකටපත් වෙන්නේ? කෙටි කාලයකින්ම දැනගන්නවා මේක වටින එක නෙවෙයි කියලා. ඒ වගේ මේ මනුස්ස ශරීරයක් දැකලා සතුටක් ඇති වෙන වැරදීමක් හින්දා. අපිත් කොච්චර සුන්දර මధుර කොච්චර ප්‍රියයි කියලා සම්මත වශයෙන් හිතෙන ශරීරයක් දැක්කත් වෙනත් නේ ඒවා වෙනස් වෙනවද නැද්ද අනිවාර්යයෙන් වෙනස් වෙනවද නැද්ද නේද ඉමිටේෂන් මාල් නම් ටික දවසක් යනකම්වත් හොඳයි මේ ශරීරය කොහොමවත් ගඳයි නේද හ්ම් එතකොට හැම නිමේෂයකම වෙනස් වෙන මේ නැති වෙලා යන පිළිකුල් ස්වභාවයෙන් සකස් වෙලා තියෙන මේ ශරීර දැක සතුට ඇති වෙන්නේ ඇයි? ආන් එතනින් තමයි දුක් රසක ඉපදීම පිළිගන්නවද? නේද? එතනයි වෙනස් කරන්න ඕනේ එහෙනම්. අපි කතා කරන්නේ නිවන් දකින්න එක ගැන. නැතුව ලෞකික ජීවිතයක් ගැන කතා කරනනේ මේ ධර්ම දේශනා මාලාවේ අරමුණ නිවන් මඟ. එහෙනම් මනුස්ස ශරීර පිළිබඳ තියෙනා වූ ඇලීම සතුටු වීම, ඇලීම, ග්‍රහණය වීම කියන ඒවා අපේ නිවනට තදින්ම බාධා කරනවා. හරිද? අහු වුණොත් අහු වුණාමයි ආයෙත් ගැලවීමක් නැහැ බිලි කොක්ක වගේ. ජීවිතේ බිලි කොක්කකට අහු වෙනවා වගේ වෙන්නේ. ඇයි මම ඒක කියන්නේ? හ්ම්. මාළුවාට හිතෙන්නේ නැති නේද? බිලි කොක්කේ අමුල්ලා තියෙන පණු කෑල්ල දැක්කම මොනව හිතෙන්නේ නැද්ද? කාලෙකින් දැක්කේ නෑ මේ වගේ සැප පණු කෑල්ලක් නේද මගේම වාසනාව මගේම යහපත කියලා නේද අපි කවුරුවත් දකින්න ඉස්සෙල්ලා ඉක්මනට ගිල ගන්න ඕනේ මේක කියලා අර පණු කෑල්ල පස්සේ පන්නගෙන ඇවිල්ලා වේගෙන් ඇවිල්ලා මහා වේගෙන් ඇවිල්ලා හපාගත්තොත් මොකද වෙන්නේ ආය ගැලවෙන්න හම්බෙන්නේ නෑ මිනින එක ඇමිනුනොත් ඇමිනුනාම තමයි ආය නේද මහා දුක් රසක් උපදිනවා වගේ මේ ලෝකයේ තියෙන එක එක මනුස්ස රූපවල ඇමිනුනොත් අපි ආය ගැලවෙන්න හම්බෙන්නේ නෑ. ඒකින්ද ඊට පස්සේ තින් මොකද කරන්න වෙන්නේ? කල්පනා කර කර ඉන්න තමයි වෙන්නේ. හරි මූණවල් වල අර දැකලා තියෙන අවුරුදු 16 15 16 17 18 විතර වගේ කාලය වෙනකම් පොඩි කාලේ ඉඳන් මුහුණවල තියෙන හරි ප්‍රසන්න ගතියක් නේද? සන්තෝෂ ගතියක් තියෙනවා. එතන වගේ ඉඳන් මොකද වෙන්නේ? නේද? මට හරියේ නෑ මට වැරදුනා නේද මටමමයි වෙන්නේ <laughs> වගේ පශ්චත්තාප ගතියක් ඇති වෙච්ච ගතියක් ආන් එහෙම තමයි මුණුව තියෙන්නේ මට බෑ වගේ ගතියක් තියෙනවා ඒ මොකද මේ මට බෑ තමයි තියෙන්නේ මොකද්ද බැරි සංස්කාරය නවත්තන්න උත්සාහ කරනවා කවුරු හරි කෙනෙක් අඬනවා අද නම් ඉර බහින්න දෙන්න බෑ ඉර පෑවුවා ඒක ලස්සනයි බහින්න දෙන්න බෑ කියලා අඬනවා පායපු හඳ බැහැ යන්න දෙන්න බෑ කියලා අඬනවා. ඒක හොඳයි. ඇයි ඒ? අරුම ධර්මේ පේන්නවත් තියෙනවා. ආදරයක් ඕනේ කියලා අඬනවා. පේන්නවත් තියෙනවද? නෑ. නේද? ඒ වගේ මේ ලෝකේ කරන්න බැරි දේවල් කරන්න හදන අපි කවදාකවත් කරන්න බැරි දේවල් කරන්නම හදනවා. තවත් කෙනෙක්ගේ ශරීරයක් හෝ හිතක් අපේ වසඟේ තියාගන්න කවදාකවත් බෑ. ඒක තමයි කරන්න හදන්නේ උනාට. ඉන්නක මම කොහොම හරි කරනවා. කවුරු කිව්වත් මම කරනවා කියලා අන්තිමට මිනි පෙට්ටි ළඟට වෙලා කෑ ගහනවා බෑ යන්න දෙන්න බෑ යන්න දෙන්නේ නෑ කියලා කෑ ගහනවා. ඉතින් මහා දුක්ගලක් එකතු වෙන්නේ ඔන්න එක තැනක තියෙන පුංචි වැරද්ද හින්දා. මනුස්ස ශරීරවලට නොබැඳීම ඉන්න නම් මනුස්ස ශරීර දැක්කම සතුට වෙන එක ඇලෙන එක ග්‍රහණය වෙන එක නවතින්න නම් ඉස්සෙල්ලාම සතුට වෙන එක නවතින්න ඕනේ. අන්න ඒ සඳහා සංඥාව වෙනස් කරගන්න ඕනේ. අපි මේ ලෝකේ එක එක රූපාදිය දකිනකොට ඒ රූපයේ තියෙන සෑම ලක්ෂණයක්ම අපේ හිතට ප්‍රකට වෙන්නේ නැහැ. හරි. ඒ රූපයේ තියෙන හැම එකක්ම ප්‍රකට වෙන්නේ නැහැ. මම උපු කරලා පෙන්නන්නම් දැන්. ඔන්න මම දැන් මේ පාන්නත් පෙන්නනවා. දැන් කට්ටියම දැක්කම මේක. නේද? දැක්කනේ හොඳට නේද? හරි. දැන් මම අහනවා මොන පාට බෝඩරයක්ද වටේ තිබ්බේ? අද රත්තරන් පාට බෝඩරයක් තිබ්බා. මීටක් තිබ්බා. මීට මොන පාටද? ලී පාටයි. ආයෙ ඔක්කොම දැකලා. ඇන කීයක් තිබ්බද? ආ නරුණේ නෑ. නේද? දැන් මං ඉස්සුවත් මොකටද ලෑස්තිලා ඉන්නේ? <laughs> ඉබේම කීයක් තියෙනවද කියලා අරමුණු වෙනවා නේද? අරමුණු වෙනවා. බලන්න මේ මගෙන් පුංචි තල්ලුවක් ලැබිලා තියෙන හින්දා. නේද? එතකොට අන්න එහෙම මේ අපේ අපි මනුස්ස ශරීර දැක්කත් කිසිම විදිහකින් හැම වෙලෙම අවශ්‍ය සියලු දේ එතන ඕනම දෙයක ඔක්කොම ලක්ෂණ ටික අපිට අපේ හිතට ප්‍රකට වෙන්නේ නෑ සමහර සමහර දේවල් ප්‍රකට වෙන්නේ මේ බලන්න අනුරාධපුරය කියලා මම කිව්වා දැන් මතක් වුණා. කොහෙද මතක් වුනේ? ජයශ්‍රී මාගෝදිය. ඇයි බස් ස්ටෑන්ඩ් එක නැද්ද? අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එක නැද්ද? තියෙනවා. මහනුවර කිව්ව ගම මොනවද මතක් වෙන්නේ? දල්දාමල. ඒ වෙන මොකුත් නැද්ද නුවර? තියෙනවා. ඒ මොකද සමහර ඒවා ප්‍රකට වෙන්නේ. සමහර ඒවා ප්‍රකට වෙන්නේ අපිට. අපේ හිතට ප්‍රකට වෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරපු දේ. හරිද? වැඩියෙන් ආශ්‍රය කරපු දේ තමයි ප්‍රකට වෙන්නේ. ඔන්න දැන් මම කියනවා තමන්ගේ කකුල අරමුණු කරන්න දකුණු කකුල අරමුණු කරන්න කියනවා. මොනවද මතක් වුනේ? ඔන්න දකුණු කකුලේ මේ මාපට කිල්ල මතක් කරා කියන්නකෝ. මොනවද මතක් වෙන්නේ? ඔන්න දැන් හොඳට මතක් වෙන දේ බලන්න මොනවද? හම. නියපොත්තක් නේද? අඟල් භාගයක් විතර ගණකන් රවුම් කෑල්ලක් වගේ බට කෑල්ලක් වගේ එකක් මතක් වෙනවා නේද? හැමයි නියපොත්තයි. මම ඔයිට කලිනුත් හැමදාම මේවා කියනවා මේ උදාහරණ කියනවා. නමුත් ආය ආය කියන්නේ මේ හැමතැනටම ගැලපෙන එක ආය කියන්න ඕන හින්දා. අන්න මම කියනවා ඍජුකෝම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කියලා. දැන් මොනවද මතක් වෙන්නේ? බත්, ව්‍යංජන. හ්ම් මේක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නේද මම එහෙම කරේ. කකුලේ මාපට ගිල්ල මතක් කරන්න කිව්ව වෙලාවේ හැමයි නියපොත්තයි මතක් වුනේ. ඇයි මස් නැද්ද ඒකේ? මාපට ගිල්ල මස් නැද්ද? කටු නැද්ද? දේ නැද්ද? මතක් වුණාද? අරමුණු වුණාද? එහෙනම් ඒවා පිළිබඳ සංඥාව ආවේ නැහැ කියනවා අපි. ඇයි ඒ කියලා හොත් මොකද කියන්නේ? එතකොට අපි කියන එක පාට. ඒක පේන්නේ නැහැ නේ හඳුරන්නේ. පේන්නේ නැහැ නේ කියලා කියන්නේ. මං කිව්වා ඍජුකෝම් පෙට්ටියේ දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කියලා කිව්වේ. එතකොට පේන්න ඕන මොනවද? ඍජුකෝම්. මතක් වුණේ ඍජුකෝම්ද? නෑ බත් මතක් වුණේ. එහෙනම් පේන්නේ නැති ඒවා අරමුණු වෙනවා සංඥා වෙනවා. නේද? ඇයි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ මතක් වෙන්නේ. එහෙම නැත්නම් පේන දේ එකපාරටම පේන දේ නෙවෙයි. කකුලේ මහපට කිල්ල කිව්වහම වැඩිපුර ආශ්‍රය කරලා තියෙන හැම නියපොතු. හරි. හැම වෙලෙම මිනිස්සෙක් කිව්ව ගමන් අපිම අපිම ඕන වෙලාවක අපේ ශරීරය කියලා මතක් කරොත්, පපුව කියලා මතක් කරොත්, බෙල්ල කියලා මතක් කරොත්, මූණ කියලා මතක් කරොත්, කන කියලා මතක් කරොත් හැම වෙලේම මතක් වෙන්නේ හැම. ඒක වටේට තියෙන හැම. අන්න ඒ තමයි ආශ්‍රය කරලා තියෙන හිඳ වැඩිපුර. ඍජුපෝම් පිටියේ තියෙන බත් පිටිය මතක් කරන්න නිකන් බත් මතක් වුණේ ඍජුපෝම් වලට වැඩිය බත් ආශ්‍රය කරලා තියෙන හින්දා. තේරෙනවද? මනුස්ස ශරීර දැකලා සතුටුයි සුවයි සුන්දරයි මధుරයි කියලා අදහස් උපදින්නේ එහි ඇතුළ අරමුණු වෙන්නේ නැති හින්දා. ඒකේ ඇතුළ අරමුණු වෙන්නේ නැති හින්දා. ආන් ඒකින්ද තමයි නැවත නැවත නැවත නැවත හරි හරි හරි හරි බලන්න වෙන්නේ. සංසාර දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න එකම දේ කර කර ගෙවන මේ ජීවිතය දුක් රසක එකතුවක් මගේ හිතේ ඇති නොවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට කිසිවක් උපාදාන නොකරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා සසර කලකිරීම ඇති වෙච්ච මේවා එකක්වත් මට ඕන හැටියට තියාගන්න බෑ මගේ හිත ඒ වුණාට මේවටමයි යලෙන්නේ මේවටමයි යලෙන්නේ කියලා එපා වෙච්ච අය තේරුම් ගත්ත අය එක දිගට කිසි දෙයක් තියාගන්න බෑ මේවත් එක්ක රණ්ඩු වෙලා දැන් ඇති වෙලා තියෙන කියලා තේරුම් ගත්ත අය බලන්න තමන්ගේ හිතවත් තමන්ට ඕන හැටියට තියාගන්න පුළුවන් තමන්ගේ ශරීරයවත් බෑ අනුන්ගේ ශරීර කෙසේ තියාගන්නද එහෙනම්? අනුන්ගේ හිත කොහොම තියාගන්නද? මේ ගන්න උත්සාහයෙන්ද අපිව හරියට වෙහෙසටපත් වෙනවා. මගේ කියලා යන්තම් දැනිච්ච ඔක්කොම මට ඕන හැටියට තියාගන්න අපි ලොකු වෙහෙසක් දරනවා. මේ සඳහා සමහර කටට තුවක්කු හිතන් ගන්න වෙලා. කඩු පොළු කිනිසි ගන්න වෙලා. හ්ම් කී දෙනෙක් නම් කියලා තියනවද? තමුසේව මරනවා කියලා. නේද? ඈ ඉන්නවා මරලා දානවා කියලා පවා කියලා කියන වෙලාව තියෙනවද නැද්ද? නේද? මම කියන විදිහට කටයුතු කරන්න ඕන කියලා කියනවා. ඒකල කියන මොනවද කියනවා? ඉස්සර ඉස්සර මෙහෙම කිව්වනම් දැන් මොකද බැරි? නේද? කී තැනක කී දෙනෙක් Tamange වසඟයට ගන්න බැරි දේවල් වසඟයට ගන්න මොන්න තරම් දුකක් විඳිනවද? ඒකටම හේතුව කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා කළු ගලේ ඔලුව ගහගත්තා වගේ වෙලා. මේක දැනගත්ත පින්වන්ත අය නුවණ තියෙන අය ලෝකෙහි කිසිම දෙයක් ආය මං උපාදානය කරගන්නේ දැන් ඉතින් හොඳටම ඇති සසර කාපු තේවල් වමාර ගන්න බැරුව අපේ හිතවල තාම මේ සතුට උපදින්නේ මම ආය නැවත මේ බුද්ධෝත්පාද කාලයක් ඉපදිච්ච වෙලාවේ ස්ථීර සැනසෙලිදායකටපත් වෙනවා මිසක් ආයක තත්ත්වයකටපත් වෙනවා මිසක් දුක් එකතු වෙන කිසිම දෙයක් ආය කරන්නේ මිතුරු වේසයෙන් එන හතුරා හඳුනා ගන්න ඕනේ එද්දිම කියලා හිතට සතුට උපදින දේ හරි දෙයක්ද නිවැරදි දෙයක්ද කියලා විමසා බලන්න උත්සාහ ගන්නවා. ආන් ඒ සඳහා ඒක දැනගෙන මේක වැරදි දෙයක් කියලා දැනගෙන තමන්ගේ හිත සකස් කරනවා පින්නත් සතුට වෙනුවට ඇත්ත පසක් වෙන විදිහට බොරු සතුටක්ද ඇත්ත සතුටක්ද කියලා බලන්න. මේ ශරීරයකින් අනුන්ගේ හිතකින් ඇති වෙන සතුට කොයි වෙලාවෙ හරි නේද? කිඳා බහින එකක්, නායන එකක්, කැඩෙන බිඳෙන එකක්, paludu වෙන එකක්, නැති වෙන එකක් විනාශ වෙන එකක්. ඉතින් ඒක විනාශ වෙනකොට මට අඬන්න වෙනවා කියලා දැනගත් ඇත්තෝ මේ සතුට වැළක්වීම සඳහා උපක්‍රම හොයනවා. ආන්ගේ උපක්‍රම හොයනකොට තමයි ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල තියෙන උපක්‍රම ක්‍රමවේද හම්බෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශරීර දැක සතුට වෙන අයගේ නිවැරදිභාවය සඳහා මොකද කරේ? සකස් කරා අපේ අපිට ඇත්ත පසක් වෙන ක්‍රමවේදයක්. මොකක්ද අපි ඉස්සෙල්ලා කිව්වා යමක් දැක්කහම සතුට ඇති වෙන්නොත් තමයි ඒකට ඇලෙන්නේ කියලා කිව්වනේ. අන්න ඒක ඒක උපයෝගික ඊළඟට ඇති වෙන සංඥාව ඇති වෙන්නේ වැඩියෙන් ආශ්‍රයකට බහිඳ කිව්ව නේද? හොඳයි. ඇට සැකිල්ලක් දැකලා සතුටක් එහෙම ඇති වෙනවද? කෙනෙකුට. නෑ. නේද? ඇට සැකිල්ලකට මැටි ගහලා රෙහි මේ කරලා හදලා මොන හරි කරලා තියෙනවනම් ඇට සැකිල්ලක් සහිත දෙයක් පිළිබඳව අපිට සතුටක් උපදින්නේ නෑ නෑ ඇට සැකිල්ල වැහිලා තියෙනවනම් යම් තැනක වහලා සරසලා ගත්තොත් නම් ඔන්න සතුටක් උපදින්න පුළුවන් නමුත් ඒක ඇතුලේ තියෙන්නේ ඉමිටේෂන් මාළේ වගේ ඇතුලේ තියෙන්නේ ඇට සැකිල්ලක් සහිත ශරීරයක් දුගඳ අප්‍රසන්න එකක් මම මේ අත්තන්ගෙන් අහනවා රෙජි ෆෝම් පෙට්ටිය දැකලා නම් ඇතුලේ තිබ්බේවනේ මතක් වුනේ. දැන් මගේ දිහා බලාගෙන දැන් බනහා හිරියා නේද? දැන් මගේ කොණ්ඩෙත් නැහනේ. මේ දරුවන්ගේ වගේ නෙමෙයිනේ නේද? හොඳටම මගේ හිස් කබල ප්‍රකටද නැද්ද? මතක් වුණාද යන්තම්වත් දැන් මං කියනකම් දැන් කියනකොට නම් හරියෝ. ඒ දොන්නම් පොඩි උදව්වක් කරන්න පුළුවන් මේ දත් ටික එහෙම ඈත් කරොත් නේද? මොකද වෙන්නේ? හොඳටම ඔලු කට්ට හිස් කබල දැන් මතක් වෙනවද නැද්ද? මගේ දිහා බලනකොට. නේද? ප්‍රසන්නද එතකොට? ආ හිනහවේ නැටසැකිල්ලක් කියලා ප්‍රසන්නද? නෑ මෙන්න මෙහෙම මේ ඇටසැකිල්ල ඇති කියලා සංඥාවක් මෙතන ඇටසැකිල්ලක් තියෙනවා කියලා සංඥාවක් ආවොත් අපිට සංඥාවක් ආවොත් මනුස්ස ශරීරයක් දකිද්දී මූණ දිහා බලද්දී අත දිහා බලද්දි කකුල දිහා බලද්දි ඇත්තටම ඒ මූණේ ඒ අතේ ඒ කකුලේ ඇට සැකිල්ලක් තියෙනවද නැද්ද නේද අන්න ඒ ඇට සැකිල්ල මතක් වුණොත් ශරීර දැක සතුට උපදීද ඇට සැකිල්ල මතක් වුණොත් ශරීර දැක සතුට උපදීද දැන් එක පාටම කියයි ඉතින් සතුට නැති කරගන්නේ හොඳ නැහැ නේද ඇයි ඒ සතුටෙන් පළක් නැත්තේ අනාගත මහා දුක් ගොඩක් උපදින එක. මේ හිත හැම වෙලේම හොයන්න පටන් අරන් ඇත්තටම ඊට පස්සේ වරද්දගත්ත වෙනවා. මේ හිත හැම වෙලේම අර එක රූපයක් දෙකක් දිහා බලලා මොන හරි කරලා ඒවයින් සතුටේ ඉපදිච්ච සතුටින්ද ඒ රූප දිහා බලලා ඇතුළට උපාදානෙ වුණොත් ඊට පස්සේ පුදුම දුකක් විඳින්නේ මොකද්ද දුක හැම වෙලේම හොයනවා දැන් දකින්න දැන් දකින්න දැන් දකින්න නේද තව දකින්න ඕනේ තව දකින්න ඕනේ කියලා නැති වුණොත් මහා විනාශයක් වුණා වගේ මහා දුක්ගඩකට එන්නේ ආන් එතන නවත්ත ගන්නයි මේ සතුට නවත්තන්න හදන්නේ අනිත් එක මේ හොයන හැවිල්ල නවතිනකොට උස්සන් ඉන්න බරකින් නිදහස් වුණා වාගේ අපේ වැඩේ තව ශරීර වර්ගයක් වෙනවා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපිට මෙලෝ සිහියක් නැහැ. මේ ශරීර හොයනවා අපි. නේද? ශරීර දැකීමේ ආසාවෙන් පෙළෙනවා. අන් අය සමග උනුන් උනුන් දැක දැක දැක දැක හැපි හැපි ඉඳීමේ අදහසකින් ඉන්නවා. ඒකින් දා හැම වෙලේම ඉන්නේ නොසන්සුන් ගතියකින්. හොය හොය ඉන්නේ. ඉතින් මෙන්න මේ හැවිල්ල හරි බරක්. ආන්ගේ බරෙන් නිදහස් වීම සඳහා මේ පිළිබඳව මේකෙන් අයින් වෙන්න වැඩ පිළිවෙල හදාගන්න. එහෙම නැතුව මේ සතුට නැති කරන්න නෙවෙයි හදන්නේ. සතුට වෙනුවට අපිට ඇති වෙන්න ඕනේ කලකිරීමක් වැඩක් නැහැ කියලා. එතකොට තමයි සංසාරයෙන් අත මිදෙන්න සංස්කාරයෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සතුට වෙනුවට කලකිරීමක් ඇති වෙන ඇටසැකිල්ල මතක් වුණා. එහෙනම් දැන් අපි බලමු ඇටසැකිල්ල මතක් වෙන්න නම් රිජිපෝම් ගෙඩියේ තියෙන රිජිපෝම් එකකින් ඔතලා තියෙන නැත්නම් රිජිපෝම් පෙට්ටියක තියෙන බත් ගෙඩියක් කියන එක මතක් කරනකොට බත් අරමුණ වෙන්නේ රිජිපෝම් නෙවෙයි. ඒ වගේ මේ මේ ශරීරය දැක ශරීරය මේ පිටින් දකින හැම දැක්කහම ඇටසැකිල්ල දක්වා හිත විනිවිද යන්න නම් ඇටසැකිල්ල ආශ්‍රය කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ආශ්‍රය කරනවා කියන්නේ මනසින් ආශ්‍රය කරන්න ඕනේ. මේ සඳහා අපි කරන්නේ ඇටසැකිල්ලක ඡායාරූපයක් නැත්නම් ඇටසැකිල්ලක් දැකලා තියෙනවද? ආරණ්‍ය සේනාසන වල එහෙම ඇටසැකිලි එල්ලලා තියෙනවා. ඇයි දන්නේ නැහැ. බය කරන්නේ තහඳුරුවනවා. නෑ ඒක විදර්ශනාවට ගන්නවා ඉස්සර මනසොහන් වලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා නේද නිමිති ගන්නවා එක එක ඒ වගේ මේ ඇටසැකිල්ල තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි අනුන්ගේ ඇටසැකිල්ලක් දිහා හොඳට බලාගෙන හිටියහම පින්නත් නේ මම මෙයන්ටන් අහන්නම්කෝ පිට දැකලා තියෙනවද තමන්ගේ තමන්ගේ පිට කිව්වම ඒ වෙනකොට සංඥාවක් තියෙනවද නැද්ද කොහොමද අනුන්ගේ පිටවල් දැකලා තියෙන හින්දා නේද? මගේ ඇටසැකිල්ලේ ඇත්තටම තියෙන හැඩේ මට අවශ්‍ය නැහැ. නමුත් අනුන්ගේ ඇටසැකිල්ලක් දැක්කහම මගේ ඇටසැකිල්ල ගැන මට අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒකින්ද මොකද කරන්නේ? ඇටසැකිල්ලක් එක්ක හොයා ගන්නවා. එහෙම බැරි වුණොත් අද ඉතින් අද තාක්ෂණය දියුණුවෙන්නේ නේද? ඒකින්ද ඇටසැකිල්ලේ හැඩතලය පිළිබඳව හොඳට තියෙන රූප සටහන් නැත්නම් වීඩියෝ හොයාගන්න පුළුවන්. එහෙම එකක් අරගෙන මොකද කරන්නේ? හොඳට හිස් කබල දිහා බලාගෙන ඉන්නවා. බලනකොට වෙනදාට වැඩිය හොඳට ඒක හැඩතල අපේ හිතේ සටහන් වෙනවා. හොඳට බලන් ඉන්නවා මුන් දිහා යැත්සගිල්ල. ආ හක්ක තියෙන්නේ මෙහෙමයි, කන් ළඟ මෙහෙමයි, නාසය ළඟ හිල මෙහෙමයි. හොඳට බලන් ඉන්නවා. බලන් ඉඳලා පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්නවා. හරියට නිකන් අර බලාගෙන ඉන්න රූපය වගේ සටහනක් Taman තුල හැදිලාද කියලා විමසනවා. හැදිලා මදි නම් මොකද කරන්නේ? ආය ඇස්තේ පියා ඇස්තේ කරගෙන හොඳට අරසකල දිහා බලන් ඉන්නවා. එතකොට හිස් මුදුනේ ඉඳන් පටන් ගන්නවා. දැන් හිස් කබල හොඳට ප්‍රකටයි මගේ හිතට හොඳට ප්‍රකටයි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? උරයට, අත්තට, ඉලයට, ඒ ඔක්කොම දිහා අරසකල දිහා බලාගෙන අන්තිමට ඇටසැකිල්ලේ ඕන තැනක් මතක් කරද මේ අත්වල ඇට හරිද පා ඇට ධනිස් ඇට එහෙම දැන් එකපාරට මතක් කරාට ඒ හැඩේ මතක නෑ සමහරලාට උකුල් ඇට කිව්වහම උකුල්ලට මතක නමුත් අර තියෙන සම්පූර්ණ හැඩ මතක නැහැ හුඟක් වෙලාවට. ආන් ඒවා Tamanගේ මනසට හොඳට සටහන ප්‍රකට වෙන විදිහට ඇටසැකිල්ල දිහා බලාගෙන ඇස් පියාගෙන නැවත සකස් කරගන්නවා. හරි? ඒ ඒ හැඩතල සකස් කරගන්නවා. ඒකල එනවා භාවනා කරන කෙනා ඇවිල්ලා හොඳට පූර්ව කෘත්‍යයන් ආදිය කරලා භාවනාවක ඉඳගෙන මොකද කරන්නේ? හිස් මුදුනට හිත යොමු කරනවා Tamanගේ. හරි? දැන් අපේ හිස් මුදුනට හිත යොමු කරොත් එහෙම මතක් වෙන්නේ මොකද්ද? එක්ක කොණ්ඩේ නැත්තම් තට්ටේ නැත්නම් ඒ කියන්නේ හැම. හැබැයි ඇටසැකිල්ලටයි හිත යොමු කරන්නේ අර මතකයිනේ අර හැඩේ. අන්න ඒ හැඩේ වගේ Tamange මේ හිස් මුදුනේ එවැනි හැඩයක් තියනවාද කියලා අන්න හැඩේ පිළිබඳ සංඥාව සටහන ඇති කරගන්නවා. ඊළඟ හොඳට හිස් මුදුන Tamange ඇටසැකිල්ල තියෙන බව තියෙන බව කියන්නේ තියෙනවා නොතියනවා තියෙනවා නොතියනවා වගේ තේරෙනව නේද? හරිද? මේ වෙලාවට උනම් බැහැගේ චුට්ටක් නිකන් හිතලා බලන්න පුළුවන් නේද? ආ මගේ අර සැකල මෙන්න මෙහෙම තියෙනවා කියලා තමයි තේරෙනවා. ඒ වගේම ඇස් දෙක යට ලොකු හිල් දෙකක් තියෙනවා. ආන් එතෙන්ට හිත තියාගෙන හිමින් සැරේ ඒ ඇස් දෙක අඟ තියන කණ්ණාඩි දෙක වගේ ලොකු හිල් දෙකක් තියෙනවා මේක නේද? නහය යට ලොකු වලක් තියෙනවා. මගේ නහයට මෙන්න මෙතන මෙහෙම වලක් තියෙනවා කියලා සංඥා හදාගන්නවා. හරි හකු හකු පාඩා ඔය විදිහට පල්ලෙහාට යනකම්ම කකුල් දෙකේ මාපට ගිල දක්වාම තැන් තැන් තැන් තැන් තැන් වල තැන් වලට හිත යොමු කර කර. දැන් වගේ නෙවෙයි. දැන් උකුල් ඇටේ කියලා හිත යොමු කරනවා තාම හැඩේ හරියට එන්නේ නැත්තම් මොකද කරන්න ඕන? ආයෙ නැගිටලා ගිහිල්ලා අර ඇටසැකිලි රූපේ උකුල් ඇටේ තියෙන්නේ කොහොමද කියලා හොඳට සතහන තමන්ගේ හිතට ප්‍රකට කරගෙන ඇවිල්ලා උකුල් ඇටේට හිත යොමු කරපුවම ඔන්න උකුල් ඇටේ තියෙන හැටි කලව ඇට, කෙන්ද ඇට, ධනිස්සට ඔක්කොම ඒ ඒ තැන්වලට හිත තියෙනකොට අරමුණු කරනකොට ඒ ඒ තැන්වල තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ල දැන් කුඳුයට පෙළී ගියොහම මෙහෙම තමන්ට ඉතින් දැනෙන්න මෙහෙම වකට තියෙන මේ කුඳුයට පෙළලා නිකන් රිදෙනවා වගේ දැනෙනවා හරිද මෙච්චර කාලයක් දැනෙච්ච නැති ඒවා හොඳට කුඳුයට පෙළී මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා අදහසක් ඇති වෙනවා මේ වගේ දැන් ඇති මේ වගේ හැඩයකට ඇති හුස්ම ගන්නකොට මේ ඊළඟට පෙළිය ගැන දැනීමක් දැනීමක් ඒ කියන්නේ ඇට සැකිල්ල සංඥාව දැනි දැනි ඉන්න මේ මේ තියෙන්නේ. ඊළාට peeliya ගැන, කොඳු වැට peeliya ගැන, උකුල් වැටේ ගැන, කකුලේ මාපට කියලා දක්වා අත් දෙක මෙහෙම තියාගෙන භාවනා කරන කෙනාට මේවා ඔක්කොම තමන්ගේ සටහන විදිහට මේක කොච්චර පුරුදු කරන්න ඕනද කියලා නම් හුඟාකයි මෙතෙන්ද වරද්ද ගන්නවා. ආර්ථික සංඥාව කරලා ඉස්සරහින් යට සැකිල්ලම වා ගන්නවා. සමහර අය මට කියනවා කියලා හඳුනන දැන් මගේ යට සැකිල්ල මගේ ඉස්සරහා මට හොඳට පේනවා. මම හිතන චිත්‍රපටියක් බලනවා වගේ පේනවා. තමන්ගේ ඉස්සරහ හදාගන්න එකක් නෙවෙයි. තමන්ගේ ශරීරයේ ඇට සැකිලි සංඥාව හදාගන්නවා. එහෙම කොච්චර හදාගන්න ඕනද කියනවා නම් ඉන්නකොට තමන් ඊට පස්සේ ඉන්නකොටත් කකුල මතක් කරොත් අත මතක් කරොත් ඇට සැකිල්ලටම හිත යන ගානට එනවා. දැන් ඒක හොඳට තමන්ගේ ශරීරයේ ප්‍රකට වුණාම මෙහෙම ඉඳගෙන ඉන්න කෙනාට පින්නත් නේ ඇවිදිනකොට ඉඳ ගන්නකොට හිටගෙන ඉන්නකොට ඕන ඉරියව්වකදී තමන්ගේ ඇටසැකිල්ල දැනි දැනි දැනි දැනි වාගේ ඉඳ පුළුවන්. හරි ඒ කකුල තියෙනකොට කොහම වුණත් ඩිග් ගාලා දැන් අපි මේ මේ පොළවක මේ මෙහෙම මෙහෙම කරන මේ ඩිග් ගාලා මොකද මස් මස් කොටක් ගෙනල්ලා මේ මේ පොළවේ මේට ඇන්නොත් එහෙම මස් වලින් ওই වගේ සද්දයක් එනවද? එහෙනම් මොකක්ද ඒවදින්නේ? ඇට නේද? කකුලේ ඇටේ මේ ලීයේ වැදිය තමයි මේ සද්ද එන්නේ. එහෙනම් අන්න අපිට තියෙනවා ඇවිදිනකොට පවා මේ තද ගතිය තද ගතිය අපිට දැනෙනවා. අන්න එතකොට කියනවා අජ්ජත්තිකව අට්ටික සංඥාව අජ්ජත්තිකව තමන්ගේ ශරීරය පිළිබඳ අටසැකිලි සංඥාව හදාගත්තා. දැන් ඉතින් ඒක හදාගනිමින් ඉන්න කාලෙදි පින්නත් මේ අනුන්ගේ මූණ දිහා මෙහෙම බැලුවොත් මොකද වෙන්නේ? ඇටසැකිල්ලම ප්‍රකට වෙනවා. ඇටසැකිල්ලම ප්‍රකට වෙනවා. හරිද? අපිට පුළුවන් අපේ මානසිකත්වය වෙනස් කරන්න ඒකේ තේරුම. ඇටසැකිල්ල ප්‍රකට වෙනවා කියලා කියන්නේ ශරීරයක් දැක්කහම ඇට සැකිල්ලක් දැකලා සතුටක් ඇති වෙයිද? අන්න අතර නවතිනවා. මහා දුක් රසක එකතු වීම නවතිනවා. හරි. ඒ විතරක් නෙවෙයි දැනට එකතු වෙලා තියෙන ඒවා වගේක් තියෙනවනේ. ඒවත් පේන්න ගන්න කොහොමද? ඇට සැකිලි වගේ. මේ දැනට උපාදාන වෙලා තියෙන ඒවා වගේකුත් තියෙනවා. ඒවා හින්දා දුක් විඳින ගතියකුත් තියෙනවා. ඒවත් ඇට සැකිල්ල ඇට සැකිල්ල ප්‍රකට වෙනකොට ඒවා පිළිබඳ තියෙන නැවත නැවත නැවත නැවත ගැනීම අඩු වෙනවා. හරිද? දැනට නම් අපි හිතේ අමාරුවෙන් තමයි ඉන්නේ ඒවා හින්දා. නමුත් තුවාලේ තියෙනකන් රිදෙනවා තමයි. තුවාලේ තියෙන කෙනා රිදෙනෝ රිදෙනෝ මන්නම් මුකුත් කරන්නේ නැහැ කියලා හිතුවොත් කවදාකවත් හොඳ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිත තුවාල වෙලා තියෙනවා එක එක එක එක මස් කොටවල් හින්දා. ආන් ඒක කෙටි කාලයකින්ම සුවදායක තත්ත්වයකට කරගන්න පුළුවන්. එතකොට රිදෙන්නේ ඒක අමුතු කතාවක් නෙවෙයි. කාලයකට දකින්නම නැතුව ඉන්න බෑ කියන අයව කාලයක් ආශ්‍රය කරන්නේ නැති ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? දැක්කහම අහක බලන් යන ගානට එනවද නැත්? නේද? ඒ වගේ තමන්ගේ ඇටසැකිල්ල ගැන මෙනෙහි කරපය අනුන්ගේ ඇටසැකිල්ල ගැනත් මෙනෙහි කරනකොට දෙපැත්තෙම ඇටසැකිලි පිළිබඳව සංඥාවක් ඇති කරගන්න පුළුවන්. අන්න ඒ වගේ සංඥා ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? හිතේ තියෙන උපාදාන අඩු වෙනවා. අඩු වුණාට පස්සේ හිත එකඟ වෙනවා. ආන්ගේ එකඟ වෙච්ච හිත යොදාගෙන මේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න පුළුවන් පංච පාදානස්කන්ධයට සමවැද ගන්න පංච පාදානස්කන්ධය පිරික්සන්න පුළුවන් ඒකාග්‍ර හිතක් ඔය වගේ භාවනාවකින් ඇති කරගන්න පුළුවන්. පංච පාදානස්කන්ධය පිරික්සුවොත් මොකද වෙන්නේ? එහි තියෙන ඇත්ත ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. පංච පාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපි වෙනත් භාවනාව ගන්නකොට කියලා දීලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මෙනෙහි කරන්න භාවිතා කරන්න පුළුවන් අට්ටික සංඥාව එකඟ කරගත්ත හිත. හරි. ආන් එක භාවිතා කරොත් කවදා හරි ආය උපාදාන ඇති නොවන විදිහට මමය මගේය මගේ ආත්මය කියලා දැනෙන මේ දැනෙන මේ ස්වභාවය අපිට දැනෙනවා අපිට අදහසක් තියෙනවා මම කියලා. අපි එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා මම මම මම මම මම කියලා කතා කරනකොට ඔක්කොටම තියෙන එකම හැඟීමද? එක එක්කෙනාට වෙනස් අපි කියන යාගේ මමත්වය වැඩි සමහර අය ගැන. එතකොට අන්න ඒක දිය වෙලා යනවා පංච උපාදානස්කන්ධය පිරික්සන අයට. ඔය තියෙන මහා පීඩාකාරී මමත්වය අයින් වෙලා සුවදායක තත්යකට තමන් අපිට අයිති නැති ගුලියක් අපි අල්ලගෙන පින්නන්නේ. මම කියලා මගේ කියලා අපිට අයිති නැති පොඩ්ඩක්වත් අයිති නැති ගුලියක් අපි වෙන් කරගෙන. නේද වෙන් කරගන්න බැරි දෙයක් වෙන් කරගෙන මැරෙන්න හදනවා. මේ ගුලිය විතරක් නෙවෙයි තව ගුලි වගේ එකටත් මගේ කියලා අල්ලගෙන. හරි මෙන්න මේ මාරාන්තික වේදනාවල් උපදින මේ වැරදීම නිවැරදි කරගන්න අට්ටික සංඥාවෙන් අපිට පුළුවන්කම තියෙනවා. මේකද ප්‍රායෝගිකව කරලා බලන්න ඕනේ. හරිද මූලිකව අට්ටික සංඥාව ඇති කරගන්න බලන්න ඕනේ. සමහර අය ඉපදිලා මැරිලා යනකම් මට ඇටසැකිල්ලක් තියෙනවා කියලා මතක් වෙන්නේ නැතුව මැරිලා යනවා. අනුන්ට ඇටසැකිල්ලක් තියෙනවා කියලා මතක් වෙන්නේ නැතුව මැරිලා යනවා. ඉතින් ඒකින්ද අපේ හිත වෙනස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්, සසසුපත් කරගන්න පුළුවන්. ඒක දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ.